රාත්‍රී 8යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ මහව කොන්වැව ගල්ලාව විහෙර පුරාණ ආරණ්‍ය සේනාසනය ඇහැටුවැව ඉරියාව දිබුල්ගිරි ආරණ්‍ය සේනාසනය යන දෙත්ත ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ මෙම වර්ෂයේ වෙසක් මස පුරපසළොස්වක පොහොය දිනට යෙදෙන 2600 සම්බුද්ධත්ව ජයන්තියට අපි අද සිටම පිළිවෙතින් පෙළගැසෙමු.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 බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඒ දේශනා කරන්න යෙදුන උතුම් ශ්‍රී සද්ධර්මයට අනුව යමින් අපේ ජීවිත සකස් කර ගැනීමෙන් තොරව සතර ජීවිතේ ලබන්නා වූ සැනසීමක් ස්ථීර සුවයක් ලබා ගන්නට කිසියම්ම කෙනෙකුට මේ ලෝකේ පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ලෝකයේ තියෙන ඇත්ත తත්ත්වය අවබෝධ කරගන්න හැම මොහොතකම සූදානම් වෙන ඇත්තන්ට තියෙන විශාලම බාධාව තමයි පින්වත්නි ලෝකයේ තියෙන ඇලීමේහි වෙනසක් වෙන්නේ නැති ගතිය. සියලු ලෝකයන්හි ඇලෙන ස්වභාවය, ඒ ඇලෙන ස්වභාවයේ හින්දම ඒ ඇයට ඒ දේවල් වලින් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. කෙටියෙන්ම කියනවා නම් බුදුරජාණන් වහන්සේ තණ්හාව ගැන දේශනා කරපු එක තැනකදී සඳහන් කරනවා පින්වත්නි තණ්හාව කෙරෙහි තියෙන තණ්හාව කියලා. ඒ කියන්නේ තණ්හාව කෙරෙහිම තියෙන කැමැත්ත. තණ්හාය ජායති ශෝකෝ තණ්හාය ජායති භයං තණ්හාව ශෝකේ උපදිනවා කියලා නුවණින් විමසන ඕන කෙනෙක් දන්නවා කෙනෙක් කෙරෙහි තියෙන තණ්හාවකට අපිට කියන්න පුළුවන් ආදරය කියන්නේ එක්තරා තණ්හාවක් ආදරය කියන දේ මේ ධර්ම ශ්‍රවණය පින්වත් ඇත්ත ඔක්කොම දන්නවා ආදරය කියන දේ දුක ඇති කරන දෙයක් කියලා බැඳීම කියන දේ දුක ඇති කරන දෙයක් කියලා නමුත් මව් කෙනෙකුට කිව්වොත් තමන්ගේ දරුවන්ට තියෙන ආදරය මේ මොහොතේම අයින් කරන්න කියලා සෝදානමක් නැහැ. කෙනෙක් කෙරෙහි තියෙන ඇලීම මේ මොහොතේ මෙහෙනම් සම්පූර්ණයෙන් අතහැරලා දාන්න කියලා කිව්වොත් ඒ පිළිබඳ සෝදානමක් ඒ පිළිබඳ කැමැත්තක් හිතේ නැහැ. තණ්හාව කෙරෙත් තණ්හාව තියෙන හින්දා ඒ තණ්හාව අයින් කරන එක සුළුපටු කාරණාවක් නෙවෙයි. ඒ නිසා වෙන්න මේ ජාති ජරාදී අනන්ත අප්‍රමාණ සංසාරික දුක්ඛ ස්කන්ධයෙන් අත මිදෙන්න බලාපොරොත්තු ජීවත් වෙන අත මිදෙන්න අදිෂ්ඨාන කරන අය නිබඳව නිබඳවම පින්වත්නි තමන්ගේ හිතට හිතෙන්ම නැගෙන පණිවිඩයක් සකස් කරගන්න ඕනේ. තමන්ගේ හිතෙන්ම නැගෙන පණිවිඩය තමයි මේ ලෝකේ නොඇලී සිටින්නට ඕනේ කියලා. ඇලෙන ඇලෙන වාරයක් වාරයක් ගානේ ඇලෙන ඇලෙන වාරයක් ගානේ තමන්ගේම හිතෙන්. නෑ මම මේ මුළු ලෝකෙම නොඇලී ඉන්නවා කියන හැඟීමක් අදහසක් තමන්ගේ හිතෙන් ජනිත වෙන්න ඕනේ. එහෙම ජනිත වෙලා විතරක් මදි පින්වත්නි ඇලෙන්න තියෙන යම් වේගයක් තියනවද බලයක් තියනවද මේ ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් කෙරෙහි නැත්නම් පංච උපාදානස්කන්ධයන් කෙරෙහි තියෙන ඇලීම පිළිබඳ තියෙන වේගයක් බලයක් ඇලෙන පැත්තට ඇදීමක් තියනවද ඒ සියලු දේ අභිභවා මේ නොඇලීමේ හැඟීම නොඇලීමේ සංඥාව අපේ හිත තුළ ඇති කරගන්න ඕනේ මුළු ලෝකයේම නොඇලෙන සංඥාවක් කියලා කියන්නේ පින්වත්නි පංචස්කන්ධය පිළිබඳ දැඩිව ගන්න ඇලීමක් හෝ ඒ හිත පිළිබඳ යම් යම් අරමුණු අනුව හිතේ ඇතිවෙන යම් යම් කෙලෙස් ධර්මයන් තියෙනවා. ඒවා දුරු කිරීම සඳහා දැඩිව අල්ලා නොගෙන වාසය කිරීමේ සංඥාවක් තමන්ගේ හිත තුළින් නිබඳව ඇති වෙන්න ඕනේ. අන්න ඒ කලකිරීම සහගත හැඟීමටමයි මේ කිසිම දෙයක මම ඇලෙන්නේ නැහැ මේ කිසිම දෙයක් දෙයක් මම අලවා ගන්නෙ නැහැ මේවා එකක්වත් දැඩිව ගන්නෙ නැහැ කියලා ලෝකයේ පිළිබඳව Tamanට කලකිරීම සහගත හැඟීමක් ඇති වෙන්න ඕනේ අන්නේ කලකිරීම සහගත හැඟීමට කියනවා සබ්බලෝකයේ අනබිරත සංඥාව කියලා සියලු ලෝකයන්හි නොඇලීමේ සංඥාව කියලා මේ සංඥාව Taman තම තමන්ගේ හිතවල ජනිත කරව ගන්න ඕනේ මේ පිළිබඳව හැම කෙනෙක්ම ඊටම හොඳින් විමසන්න ඕනේ හැමෝම පින්වත්නි මේ බුද්ධ ශාසනයේ නැත්තෝ නිර්වාණ සාන්තියේ තියෙන සුවපත්භාවය, එහි තියෙන ශාන්තභාවය, උතුම්භාවය කොපමණක්ද කියන්නේ? එහි තියෙන ප්‍රබලත්වය කොච්චරද? ඒක කොච්චර දුර්ලභ කාරණාවක්ද කියන්නේ හොඳට දන්නවා. ඒකෙන්ද හැම කෙනෙක්ම නිවන් දකිත්වා කියලා කියනකොට විශාල හැඟීමක් ජනිත කරගෙන සාදුකාර පවත්වමින් ප්‍රාර්ථනා ඇති කරගන්න ස්වභාවයක් අපි ඕනෑ තරම් දකිනවා. නමුත් මේ ප්‍රාර්ථනාවෙන් විතරක් නිවන් දැකෙන්න පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. ඒ සඳහා යමක් කළ යුතුද ඒ කළ යුතු දේ කරන්නම ඕනේ. යමක් නොකළ සිටිය යුතුද ඒ නොකළ සිටිය යුතු දේ නොකර ඉන්නම ඕනේ. එහෙමනම් දැඩිව මේ අරමුණු නොගෙන ඒ සියලු දේ බැහැර කරමින් බැහැර කරමින් වාසය කිරීම සඳහා නොයලී ඉඳීම සඳහා තමන්ගේ පැත්තෙන් පංච උපාදාන සංදයන් පිළිබඳ කලකිරීමක් ඇති වෙන ආකාරයේ යමක් සිද්ධ කරගන්න ඕනේ. ඒ කලකිරීම නැත්තම් කොයි වෙලාවකවත් නොඇලී ඉන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. බලන්න අපි යම්කිසි දරුවෙක් යම් යම් දෙමව්පිය කෙනෙක් තමන්ගේ දරුවෙකුට බොහෝ ඇලිලා ඉන්නවා. නමුත් ඒ දරුවා ඉතාමත්ම හිතුවක්කාර නම් කිසිම විදිහකින් කිසිම විදිහකින් මේ දරුවා කියන දේ අහන්නේ නැත්තම් කාලයක් යනකොට ඒ දරුවා ගැන ඇත්ත තේරෙනකොට ඒ දෙමව්පියන්ට ඒ දෙමව්පියෝ කියන මට නම් දැන් මේ ළමයා කලකිරලා තියෙන්නේ. ඇයි? මෙයා කියන කිසි දෙයක් අහන්නේ නැහැ. මෙයා මට ඕන හැටියට කවදාකවත් අපිට ඕන හැටියට ඉන්නේ නැහැ. මෙයා හැම වෙලෙම අනර්ථයක් ඇති දේවල්මයි කරන්නේ කියලා යම්කිසි කලකිරීමක් ඇති වුනහම සමහර වෙලාවට මේ පින්නත් ඇත්තහල ඇති. ඒ දෙමාපියෝ කියන අපිට දැන් කලකිරලා තියෙන අපිට දැන් ඇති වෙලා තියෙන්නේ අපි මේ දරුවා අයින් කරලා දානවා කියලා. අන්න ඒ වගේ පංච උපාදානස්කන්ධයන් කෙරෙහි රූප වේදනා සංඥා සංකාර විඥානයන් කෙරෙහි එහි තියෙන යථාභූත ස්වરૂපය දකිනකොට පින්වත්නි යම් ප්‍රමාණයකට කෙනෙකුට හිතේ කලකිරීමක් ඇති වෙනවා මම මේ රූපය පතාගෙන ගිහිල්ලා වැඩක් නැහැ මේ රූපය හැම වෙලෙම වෙනස් වෙන රූපණය වෙන දෙයක් මේ දේ වෙනස් වෙනකොට වෙනස් වෙනකොට මහා දුක් ගොඩක් ඇති වෙනවා ඒ වගේම මේ රූපය මට ඕන හැටියට මේ ලෝකේ පවත් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි අනිත්‍ය දුක් අනාත්ම ස්වභාවයේහි කිසියම්ම වෙනසක් නැති ඒ ඒ ඒ රූපය කෙරෙහි තමන් තමන්ගේ ඇල්ම ගල්ම ඇති වෙන ස්වභාවය හිතේ නැති කරගන්න මූලික වශයෙන් යමක් තේරුම් ගත්ත තේරුම් අරගෙන කටයුතු කරේ නැත්නම් පුළුවන් කමක් නැහැ. එතකොට රූප ප්‍රාර්ථනා කරගෙන ජීවත් වෙන කෙනාට පින්නත් නී එහි ඇත්ත తত্ত্বය යම් ප්‍රමාණයකට පසක් කරගන්නකොට රූප ප්‍රාර්ථනා කෙරෙන්නේ නැතුව යනවා. ඇයි ඒ කෙරෙන්නේ නැත්තේ? ඒ හිතෙහි කලකිරීම ඇති වෙන නිසා. මොකක්ද ඇති වෙන කලකිරීම? මම ප්‍රාර්ථනා කරගෙන ලබා ගන්න මේ රූපය අනිත්‍ය ස්වභාවය තියෙනවා කියන අවබෝධය. අන්නේ අවබෝධය තියෙනවා යම් ප්‍රමාණයකට මම ප්‍රාර්ථනා කරලා ලබා ගන්න රූපය අනිත්‍ය ස්වභාවයෙන් හින්දාම ඒ රූපය නිසාවෙන් දුක් උපදිනවා ඒව හැම එකක්ම වෙනස් වෙනවා එකක්වත් මට ඕන හැටියට වෙනස් නොවි තියා ගන්න පුළුවන් කමක් නැහැ ඒකින්ද ඒ ඒ දේවල් ලබාගෙන ඇති වැඩක් නැහැ ඒ රූපය මගේ වශයෙන් තියාගන්න පුළුවන් කමක් නැහැ ඒ රූපය රූපණය වෙන දෙයක් ඒක වෙනස් වෙන දෙයක් සීතුස්නාදීන් වෙනස් වෙන දෙයක් ඒ විතරක් නෙවෙයි නිබඳව නිරතුරුව වෙනසට භාජනය වෙන බිනි බිනිලා යන දෙයක් ඒක මම මොනතරම් උත්සාහ කරත් මගේ කියලා මගේ වශයෙන් තියාගන්න පුළුවන් කමක් නැහැ කියන අදහසක් යම්කිසි කෙනෙක් තුළ ඇති වෙලා පින්නත් එහෙනම් මං මොනවටද මොනවද මේ ජීවිතේ මං ප්‍රාර්ථනා කරන්නේ මොනවද මම මේ අල්ලගෙන ඉන්නේ බෑ මොනවද මම මේ දැඩිව ග්‍රහණය කරගෙන ඉන්නේ මොනවා පිළිබඳව මං නිබඳව නිබඳව අරමුණු ඇති කරගන්නේ ඒවා දුරු කරගත යුතුයි කියලා මේවයි මම කිසි දෙයක ලෙන්නේ නැහැ. මට මේ කිසිම දෙයකින් තේරුමක් නැහැ. මේ වගේ ඇලීමෙන් මං වින්දා වූ දුක් ප්‍රමාණය අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක්. මේ වගේ දේවල් ලැබුණත් නොලැබුණත් දුක්ඛ සත්‍යයක් තියෙනවා. බලන්න මේ ලෝකේ තියෙන මිනිස්සු ලෝකේ ඉන්න මිනිස්සු පින්නත්නි සමහර දේවල් ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා කරන අය ගැන අපි විමසලා බලන්න ඕන පොඩ්ඩක්. යමක් ප්‍රාර්ථනා කරලා නොලැබෙනවා නම් ඒ නොලැබුණ ගමන් ඒ නොලැබෙන බව දැනගත්ත ගමන් ඒ අත්තන්ට මහා දුකක් ඇති වෙනවා. යම් විදියකින් ඒ ප්‍රාර්ථනා කරන දේ ලැබුණොත් පින්නත් නේ ඒ ලැබුණ ශනේයම සතුටක් ඇති වෙනවා. නමුත් තවත් මහා දුක්ගඩක ආරම්භයක්. උදාහරණයක් විදිහට හිතලා බලන්න ඕනේ. දරුවන්ව Tamanට දරු සම්පත් නැති සමහර දෙමව්පියෝ ඉන්නවා. සමහර අම්මලා තාත්තලා ඉන්නවා දරු සම්පත් නැහැ. එයා හරි දුකෙන් ඉන්නේ. රූපයක් ප්‍රාර්ථනා කරගෙන ඉන්නේ. මොකක්ද අනේ අපිට දරුවෙක් නැහැ කියලා. ඉතින් ඒ දරුවෙක් නැති හින්දා දුකෙන් ඉන්න අයට හදිස්සිය දරුවෙක් පහළ වුණොත් සතුටක් උපදිනවා පින්වත්නි. ඒ උපදින සතුටෙහි මුලා වෙනවා මිසක් මේ දරු සම්පත කියලා සඳහන් කරන මේ කාරණාවත් එක්ක තමන්ගේ ජීවිතේට නැති තවත් දුක්ඛන්දර ගොඩක් මහා දුක්ඛ ස්කන්ධයක උත්පත්තියක් ලැබුවා නේද කියලා මතක් වෙන්නේ නැහැ. යම්කිසි කෙනෙකුට මතක් වෙනවා නම් මේ දේ ලැබුණත් දුකයි නොලැබුණත් දෙක දුකයි කියලා. රූප විශේෂ කියන දෙක පින්නත් නී ලැබුණොත් ඒක දුකක්. ඒක බලාපොරොත්තු වෙන රූපේ නොලැබුණොත් ඒ දුකක්. බලාපොරොත්තු වෙන රූපේ ලැබුණොත් ඒ දුකක්. දැන් ලැබුණත් දුකයි නොලැබුණත් දුකයි කියලා කියන මේ ලෝකයේ තියෙනා වූ ජීවි අජීවි සියලු දේ පිළිබඳ ඔන්න ලැබුණත් දුකයි නොලැබුණත් දුකයි කියන தত্ত্বය දන්න කෙනෙකුට මම මේවා ලබාගන්නේ මොකටද මම මෙච්චර මහන්සිලා මේ දේවල් ලබාගන්නේ මොකටද කියලා අර දැඩිව අල්ලගන්න ගතිය නැති වෙලා ගිහිල්ලා ඇලීම නැති වෙලා යනවා පින්නවා. මේ ඇලීම නැති වෙන්නේ කලකිරීම ඇති වෙන හින්දා. අන්න ඒ විදිහට සියලු ලෝකයන්හි රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන සියලු ලෝකයන්හි නොඇලීමේ හැඟීමක් තමන්ගේ හිත තුළ ජනිත කර ගැනීමට කියනවා සබ්බ ලෝකයේ අනිවිත සංඥාව ජනිත කරගත්තා කියලා. සංඥාව කියලා කියන එක තේරුම් ගන්න ඕන හඳුනා ගැනීමටයි සංඥාව කියලා කියන්නේ. එතකොට යම් දෙයක් යම් දෙයක් යම් කිසි කෙනෙක් දැක්කහම ඒ හඳුනා ගන්න විදිහ අනුව තමයි එයාට සංඥා ඇති වෙන්නේ. ඒ ඒ ඇති වෙන සංඥාව සකස් කරගත්තේ නැත්නම් ඒකේ වැරදි හඳුනා ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට යම්කිසි කෙනෙක් පුටුව දිහා බලලා ඇඳ කියනවා නම් එයාට වැරදි සංඥාවක් ඇති වෙලා ඇඳ දිහා බලලා පුටුව කියනවා නම් වැරදි සංඥාවක් ඇති වෙලා ඒකට කියනවා සංඥා විපර්යාස වෙලා කියලා. ඒ වගේ පින්නොත් මේ ලෝකේ අනිත්‍ය වස්තුන් දිහා බලලා නිත්‍ය සංඥා ඇති වෙනවා. අනාත්ම වස්තුන් දිහා බලලා ආත්ම සංඥා ඇති වෙනවා. දුක් උපදින වස්තුන් දිහා බලලා සැප සංඥා ඇති වෙනවා මිනිසුන්ට. ඒකින්ද කලකිරිය යුතු තැන ඇලීමේ සංඥා ඇති වෙනවා. දැඩිව අතහැරිය යුතු දේ ගැන දැඩිව ගැනීමේ සංඥා ඇති වෙනවා. අන්න ඒවා කොහොම සංඥා විපර්යාස. ආන්ගේ සංඥා විපර්යාසයකට මගේ හිත වාජනය වෙලා මාව වෙනස් විය යුතු තත්ත්වයකයි මම ඉන්නේ. මම මේ සියලු දේ වෙනස් කර ගන්න ඕනේ කියලා Taman තුලින් මේ හැඟීම ජනිත කරගන්න ඕන. කොහොමද ජනිත කරගන්න ඕනේ? මම මේ ලෝකේ නොඇලී ඉන්නවා නොඇලී ඉන්නවා නොඇලී ඉන්නවා කියලා ලෝකයේ ඇත්ත తත්වය තේරුම් අරගෙන ඒ ඇත්ත తත්වයට අනුව නොඇලීීමේ දැඩි අදිස්ථාන ඇති කරගන්න ඕනේ. මේ සඳහා කරන්න ඕන මොකක්ද කියලා අපි තීරණය කරගන්න ඕන. දැන් මේ අය මෙහෙසලා බලන්න ඊයේ දවස පුරාවට පෙරේදා දවස පුරාවට දැනට දින ගානකට ඉදිරියේ එක වතාවක්වත් අඩුම ගානේ මට මම මේ ලෝකේ නොඇලී ඉන්නවා මම මේ ලෝකේ නොඇලී ඉන්නවා කියන සංඥාව තමන්ගේ තුලින් ඇදිලා ආවද නිවන් දකින්න බලාපොරොත්තු වෙන්න ආය විදිහට විමසලා බලන්න ඕනේ මගේ ළඟ මෙවැනි සංඥා ඇති වුණාද පින්වත් මේ ලෝකේ කිසිම දෙයක් ඉබේ වෙන්නේ නැහැ කිසිම දෙයක් නිකම්ම වෙන්නේ නැහැ ඒ බව අපි හැමදාම මතක් කරනවා ඇයි හැමදාම මතක් කරන්නේ හේතුඵල ධමයක් අනුව සිද්ධ වෙන හැම දෙයක්ම සිද්ධ වෙන බව දේශනා කරලා තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. සමහර අය ඇත්තට මේ ලෝකේ නොඇලී ඉන්නවා. සමහර අය මේ ලෝකේ ඇලෙමින් ඉන්නවා. ඇලෙමින් ඉන්න අය කියනවා ඒ අයට වගේ නෙවෙයි අපිට තින් අතහැර ගන්න බෑනේ කියලා. බලන්න ඒ එහෙම කිය කිය ඒ අය බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? කවදා හරි දවසක අතහැරීම පහළ වෙයි කියලා හිතාගෙන ඉන්නවා. අතහැරීම කියන එක කවදාකවත් පහළ වෙන්නේ නැහැ පින්නන්නේ. අතහැරීමේ හැඟීම නොඇලීමේ හැඟීම කියන එක ඉබේ පහළ වෙන්නේ නැහැ. ඒක පහළ කර ගැනීමට අවශ්‍ය කරන කල යුතු දෙයක් තියෙනවා නම් ඒ කල යුතු සියලු දේ කරන්න ඕන. අන්න ඒ කල යුතු සියලු දේ කරපුවාම තමයි තමන්ගේ හිතේ ඒ නොඇලීමේ සංඥා පහළ වෙන්නේ. එහෙනම් කුමක්ද කල යුත්තේ නොඇලීමේ තණ්හාව පහළ කර ගැනීම සඳහා කල යුත්තේ කුමක්ද කියලා අපි හොඳින් විමසලා බලන්න ඕනේ. කල යුත්තේ තමයි පින්නත්නි රූප වේදනා සංඥා සංකාර විඥානයන් පිළිබඳ තමන් ඊ타මත්ම ප්‍රබලව මෙනෙහි කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට එහි තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තමන්ගේ సంతානය තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තේරුම් ගන්නද ශරීර පිළිබඳ ඇලීම් තියෙන අය රාගාදී කෙලෙස් ධර්ම ප්‍රබලව තියෙන අය අසුබ ආදී කමඨහනක් අරගෙන මේ ශරීරවල තියෙන පිළිකුල් ස්වභාවය ගැන හොඳට මෙනෙහි කරොත් ඒ වගේම ශරීර ප්‍රාර්ථනා කරගෙන අතීත අනාගත අතීතය ලුහුබඳ යමින් වර්තමානයේහි ඒවා විඳිමින් අනාගතයේහි එම ශරීර ප්‍රාර්ථනා කරමින් වාසය කරන අයට මේ තියෙනා වූ ඇත්ත తত্ত্বය පිළිබඳව මේවා නිබඳව වෙනස් වෙලා යනවාය මේවා මට අවශ්‍ය විදිහට තියාගන්න හැකියාවක් නැත කියන ආකාරයට තත්වාකාරය මෙහි කරනකොට පින්නත් ඒ ශරීර ගැන කලකිරීමක් ඇති වෙනවා. අන්න ඒ කලකිරීම උපරිම වශයෙන් ඇති කරගන්න එවැනි මෙනෙහි කිරීමක් සිදු කරන්න ඕන. ප්‍රබල මෙනෙහි කිරීමක්. කෙටියෙන්ම කියනවා නම් සතර සතිපට්ඨානෙ වඩන්න ඕන කියන එකයි. සතර සතිපට්ඨානය තුල තියෙන කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන ආකාරයට රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන පංච උපාදානස්කන්ධය කොටස් හතරකට බෙදලා. රූප වේදනා චිත්ත ධම්ම කියන ආකාරයට කොටස් හතරකට වෙන් කරලා බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන මේ පිළිබඳ විදර්ශනා කරන්න මේ පිළිබඳ ඇත්ත తත්වය මෙහි කරන්න කියලා. අන්න ඒ පිළිබඳ ඇත්ත తත්වය මෙහි කරනකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඒ රූප වේදනා සංඥා සංකාර විඥානයන් පිළිබඳව තියෙන දැඩිව අල්ලා ගන්න ගතිය අඩු වෙලා ගිහිලා දැඩිව අල්ලා ගන්න නැති වෙන අවස්ථාවකටපත් වෙනවා. අන්න එවැනි දැඩිව අල්ලා ගන්නේ නැති අවස්ථාවකටපත් උනාද අන්න එතකොට අපි කියනවා අනබිරත සංඥාව නැත්තම් කලකිරීම සහගත හැඟීම ඇති වුණා කියලා. යම් වෙලාවක පින්වත්නි මේ ලෝකයේ විශේෂ කොටගෙන යම් චිත්තසංතානයක පවතින උපාය උපාදාන අදිත්‍යාන අභිනිවේෂ අනුසය ආදී වශයෙන් කියන මෙන්න මේ කාරණාවන් පහ. තෘෂ්ණාව, දෘෂ්ටිය ආදියට කියන උපාය කියලා. සුගති දුක දෙකට ඒ දේ පමුණවන හිඳ තමයි තෘෂ්ණාවට සහ දෘෂ්ටියට උපාය කියලා කියන්නේ. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බුත උපාදාන, අත්වාද උපාදාන කියලා කියන උපාදානයන්ට කියනවා උපාදාන කියලා. ඒ වගේම සිත ඇසුරු කොටගෙන එක එක අදිෂ්ඨාන පවතිනවා. අන්න ඒවට කියනවා චේතසෝ අදිෂ්ඨාන කියලා. ආත්මයක් ඇත ආත්මයක් කෙරෙහි පිහිටි දෙයක් ඇත ආත්මය මමය මගේය ආදි වශයෙන් බොහෝ විට හිතවල එක එක වැරදි විදිහට සලකන ගතියක් තියෙනවා. සක්කාය දිට්ඨිය ආදී අන්න ඒවට කියන අභිනිවේෂ කියලා. ඊළඟට කාමරාග, පටිඝ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, භවරාග, අවිජ්ජා ආදී අනුසය වශයෙන් තියෙන ධර්මයන් තියෙනවා. අන්න ඒවට කියනවා පින්වත්නි අනුසය කියලා. මෙන්න මේ විදිහට උපාය, උපාදාන, අදිත්‍යාන, අබිනිවේෂ අනුසය කියන කියන පහ යම් විටක ක්‍රමානුකූලව අඩු වෙලා ගිහිලා මේ පහ දුර වෙනකොට ක්‍රමානුකූලව දුර වෙනකොට අන්න මේ කියන සබ්බ ලෝකේ අනබිරත කියන සංඥාව සම්පූර්ණ වුණා කියලා ගන්න පුළුවන්කමක් තියෙනවා. එම හැඟීම ස්ථීර වශයෙන්ම එතකොට පහළ වෙන්නේ ඔන්න ඔය කියන පහ දුරු වුණාම. ඉතින් ඒ පහ දුරු කර ගැනීම සඳහා අවශ්‍ය කරන විදර්ශනාවන් අපි යම් ආකාරයකින් ඇති කර ගන්න ඕන කොහොමද මේ අවශ්‍ය කරන විදර්ශනාවන් තමයි පින්නන්නේ මූලික වශයෙන්ම සතර සතිපට්ඨානය කියලා කියන්නේ. සතර සතිපට්ඨානය වඩමින් හැම වෙලෙම තමන් විමසන්න ඕනේ. කොහොමද විමසන්නේ? දැන් මගේ ළඟ කොයිතරම් නොඇලීමේ සංඥාව ඇති වෙලා තියෙනවද? මගේ ළඟ දැන් මොනතරම්නම් නොඇලීමේ සංඥාව ඇති වෙලා තියෙනවද? නොඇලීමේ සංඥාව ඇති කර ගැනීම සඳහා යම් කිසි කෙනෙකුට දුක්ඛ මූලය කරඤ්ඤා ශුන්‍යාගාරයකට ගිහිලා මම මේ සියලු ලෝකයේ නොඇලී වාසය කරනවාය කියලා Tamanට මතක් වෙන මතක් වෙන මුළු ලෝකයම එක අරමුණු කරගෙන පින්නත් මතක් වෙන මතක් වෙන හැම දෙයක් පිළිබඳව Taman මේ වෙනකොට දරාගෙන තියෙන විදර්ශනා අවබෝධය තුලින් තමන්ගේ හිතෙහි මේ විදර්ශනාවන් රුවාගෙන එක මොහොතක අදිස්ථාන කරපුවාම තමන්ට මම මේ සියලු ලෝකේ නොඇලී සිටිනවා සියලු ලෝකේ නොඇලී සිටිනවා කියලා තමන්ට පුළුවන්කමක් ලැබෙනවා ඒ නොඇලීමේ සංඥාව තුළ හිත රුවා ගන්න. එතකොට මේ වෙනත් හැඟීමක් පහළ නොවි වෙනත් කිසියම්ම හැඟීමක් පහළ නොවි ලෝකයේම සම්පූර්ණ වශයෙන් නොඇලී ඉන්නට පුළුවන් වෙන්නේ යම්කිසි වෙලාවක තමන් ළඟ කලින් සඳහන් කරපු උපා උපාදානය අදිස්ථාන අභිනිවේෂ ආදිය తాවකාලිකව සම්පූර්ණයෙන්ම යටපත් වුණාම අන්න ඒ විදිහට දුර දුර වුණාම මේ හැඟීම ස්ථිර වෙනවා. එන්නේ ස්ථිර වෙච්ච හැඟීම ප්‍රබලයි. එතකොට මූලික වශයෙන් සතර සතිපට්ඨානය ආදී වඩමින් මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්හි තියෙනා වූ ඇත්ත ස්වභාවය යම් ප්‍රමාණයකට තේරුම් ගනිමින් ඒ පිළිබඳ කලකිරීම ඇති කරගනිමින් කාමච්ඡන්ද ආදී දුරු කරගනිමින් යම්කිසි කෙනෙක් භාවනාම යෝග්‍යයෙක් මොකද කරන්න ඕනේ මේ සියලු ලෝකයේ කලකිරීම සහගත නොයැලීමේ සංඥාව ක්‍රමානුකූලව වර්ධනය කරගෙන ඒක ප්‍රබල කරගෙන අපි කලින් සඳහන් කළා වගේ භාවනාවක් තුළ එක මොහොතක රැඳෙන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ මම මේ සියලු ලෝකේ නොයැලී සිටිනවා කියලා ප්‍රබල හැඟීමක් ජනිත කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ ආන් මේ විදිහට විදර්ශනා දැනුමත් තම තමන් තුළ මේ ලෝකයේ තියෙන ඇත්ත తත්වය ගැන නිබඳව নিরතුරුව ඇතිවන හැඟීමක් ප්‍රබල කරගෙන යම් භාවනා අරමුණකදී සියලු ලෝකයේ නොඇලීමේ සංඥාව ප්‍රබල වශයෙන් ඇති කරගත්තොත් වින්නත්නි අන්න ඒ ඇති කරගන්න ප්‍රබල සංඥාව සාමාන්‍ය ජීවිතයට විශාල රුකුලක් ලබා දෙනවා මොකක්ද සිද්ධ වෙන්නේ එහෙම ප්‍රබල කරගත්ත කෙනෙකුට සාමාන්‍ය ජීවිතයේදී යම් රූපයක් දැකලා මනාපයක් අමනාපයක් ඉපදුනොත් පින්වත්නි ඒ මොහොතේම ඒ තනත්තාට අදිෂ්ඨානයක් එනවා. ඒ මොහොතේම ඒ ඇසිපිය හෙළන වාර කාලයකට පෙර ආත්ව ඒ රූපය දකින ඇසිල්ලේම මම මෙහි ඇලෙන්නේ නැහැ. මම මෙහි නොඇලී වාසය කරනවා කියන සංඥාව පහළ වෙනවා. අන්න ඒ පහළ වෙන ගානට යෝගී තමන්ගේ හිත සුසර කරගන්න ඕනේ. තමන්ගේ හිත අන්නේ විදිහට සකස් කරගන්න ඕනේ. කොහොමද? රූපය විශේෂ මනාප අමනාප ඇති වෙනකොට සියලු ඒ ඒ රූප විශේෂෙහි නොඇලීමේ අදහසක්. තමන් තුළ ජනිත වෙන්න ඕනේ ඊටාම ශනිකව. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා රූප විස්රූප විඤ්ඤය චක්කු විඤ්ඤය රූප විශේෂෙහි යම් මනාපයක් අමනාපයක් ඇති වෙනවා නම් ඒ මනාපය අමනාපය මේක සංකතය මේක ඕලාරිකය කියන මේක පටිච්චසමුප්පන්නය කියන හැඟීමකින් ඒ මොහොතේ මේ මනාපේ අමනාපේ දුර්ල ගන්න ඕනේ කියලා. එතකොට මේක ඒ වෙලාවේ විදර්ශනා කර කර ඉඳීමක් නෙවෙයි. අපි විදර්ශනා අවබෝධයක් කලින් කරන භාවනාවක් මේ බව මේ පින්නත් ඇත්ත හොඳින් තේරුම් ගන්න ඕනේ. මොකද අපි ඒ වෙලාවේ කරන විදර්ශනාවක් නෙවෙයි කියන්නේ. පින්නත් මේ චක්කු විඤ්ඤාය රූප විශේෂෙහි යම්කිසි ඇලීමක් තියනවාද ඒ ඇලීම දුරු කරගන්නට යම්කිසි වෙලාවක් බුදුරජාන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. ඒ වෙලාව තමයි ඇහැට පේන රූපයක් නම් ඒ රූපය කෙරෙහි තියෙන ඇලීම නැත්නම් මනාපය අමනාපය දුරු කරගන්න කාලය පිළිබඳ දේශනා කරේ කොහොමද? නිරෝගී පුද්ගලයෙක් ඇසිපිය හෙළන කාලයකට වඩා අඩු කාලයකින් ඒ මනාපය අමනාපය දුරලා ගන්න ඕනේ කියලා. සෝත විඤ්ඤය ශබ්ද විශේෂෙහි මනාපය අමනාපය නිරෝගී පුද්ගලයේ ඇසුරු සනක් ඇසුරක් ඇති කරගන්න යන කාලය තරම් කෙටි කාලයකින් මේ විදිහට පින්නන්නේ උදාහරණ උදාහරණ සඳහන් කරලා ඉන්ද්‍රිය භාවනා සූත්‍ර ධර්මයේදී සඳහන් කරලා නාසයට දැනෙන ගන්ධය දිවට දැනෙන රසය කියලා සඳහන් කරා යම් කිසි නිරෝගී පුද්ගලයෙක් තමන්ගේ දිවාගට එකතු වෙන කෙළපිඩ එළියට දාන්න යන වෙලාව තරම්ම පුංචි වෙලාවකින් මේ දිවට දැනෙන රසය පිළිබඳව මනාපමනාප ඇති අයින් කරගන්න ඕන කියලා මනසට දැනෙන හැඟීම පිළිබඳ මනාපයක් අමනාපයක් ඇති වෙනවා ධම්මවිෂය පිළිබඳ. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන රත් වෙච්ච යකඩ කබලකට වතුර ටිකක් වැටෙනකොට අන්න ඒ වතුර වැටෙන ටික එක ෂණයක පිච්චිලා යනවා වගේ අන්න ඒ තරම් වේගයකින් පුළුවන්කම තියෙන්න ඕන කියලා ඇති වෙන මනාපය අමනාපය දුරලා ගන්න. බලන්න ඒ මාර්ගඵලයක් ලබාගත් කෙනෙක් ගැන නෙවෙයි ඒ සඳහන් කරන්නේ. ඒ තරම් වේගයෙන් මේ මනාපය මනාපය දුරලා ගන්න ගියාම මේක සංකතය මේක ඕලාරිකය කියලා කලකිරීම ඇති කරගෙන මේක පටිච්චසම්පන්න ධර්මයක් මේක හේතු ඇතුව පහළ වෙන ධර්මයක් කියලා හැඟීම් යම් ඒ පිළිබඳ අවබෝධය ඇති කරගෙන මේ මනාපය මනාපය දුරලා ගන්න කියලා. දැන් මේ පින්නත් ඇත්ත කල්පනා කරන්න උනේ මේ සංඥාව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න යන අය හොඳට කල්පනා කරන්ද මේ තරම් කෙටි කාලෙකින් මේ විදර්ශනාවක් කරගන්නේ කොහොමද කියලා. ඇහැට රූපයක් පෙන්ලා මනාපයක් ඇති වුණා. ඇලීමක් ඇති වුණා. ඒ ඇලීම ඇති වෙනකොට මේක පටිච්චසම්පන්නයි, මේක ඕලාරිකයි, මේක සංකතයි කියලා නොඇලීමේ සංඥාවක්. ඉතින් ඇති කරන් දැන් මේක පටිච්චසම්පන්නයි කියලා මෙහි කරන් වෙනවා. මේක සංකතයි, මේක මේක පටිච්චසම්පන්නයි, මේක ඕලාරිකයි කියලා මෙනෙහි කරන් වෙනවා. ඒ මෙනෙහි කරන්න යන කාලයේදී ඇසි නිරෝගී පුද්ගලයෙකුට ඇසි පිය හෙලන කාලයක් තුළ ඒක මෙනෙහි කරලා අර මනාපමනා පඩු කරගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මෙන්න මෙතනදී විශාල ගැටලුවකට නම් මොකක්ද එතකොට බුදු පියාණන් වහන්සේ මේ දේශනා කරලා තියෙන කුමක්ද කියලා. අන්න එතෙන්දී කළ යුතු දේ කුමක්ද කියලා තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. පින්නත් නේ මේක හොඳට තේරුම් ගන්න ඕන නිසා මේ විය යුත්ත කුමක්ද කියලා හොඳට තේරුම් ගන්න උවමනාව තියෙන හින්දා අපි අකුසලයේ ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව මොහොතක් විමසලා බැලුවොත් අපිට පුළුවන්කම ලැබෙනවා මේකේ තියෙන ඇත්ත తත්වය මොකක්ද කියලා හොඳින් තේරුම් ගන්න. මේ ක්‍රියාපටිපාටිය කොහොමද අපි හිතේ සකස් කරගන්නේ? ඇයි මේ පිළිබඳ විමසලා බලලා සකස් කරගන්නම වෙනවා පින්නත්නේ. තුන් ලෝකයේ තියෙනා වූ භයානක ස්වභාවය සංසාරික ජීවිතයේ තියෙන අනන්ත දුක් විඳින්න වෙන භයානක ස්වභාවයකට පිළිපන් කෙනෙක් බවට පත් වෙනවා මේ ලෝකයේහි පංච උපාදානස්කන්ධයන්හි ඇලීම. රූප විශේෂ, ශබ්ද විශේෂ, ගන්ධ විශේෂ, රස විශේෂ, ස්පර්ශ විශේෂ. එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥානයන් කියලා කියන මේ කාණ්ඩයන්හි යම්කිසි ඇලීමක් කෙනෙක් තුළ ඇති වෙනවා නම් ඒ ඇලීම ඇති වෙන වාරයක් වාරයක් ගානේ සසර ජීවිතේ මහා දුර්භාග්‍ය සම්පන්න තත්යකටපත් වෙනවා. ඒකෙන්ද මේ නොඇලීම ඇති කරගන්න ඕනේ. මේක පොතපතකින් කියව කියව ඉඳලා හරියන්නේ නැහැ. හොඳ ඒ එපමණකින් විතරක් හරියන්නේ නැහැ. කියවන්න ඕනේ. ධර්මය අහන්න ඕන. අහලා විතරක් හරියන්නේ නැහැ කියන එක තේරුම් ගන්න ඕනේ. මේ සතර අනන්ත දුක් විඳින්න සිද්ධ වෙලා තියෙන සංසාරික සත්‍යය විඳින දුක් ප්‍රමාණය කොච්චරද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ ජීවිතයේදී මේ පින්වත් අයම කල්පනා කරලා බලුවොත් මං ඉපදිච්ච වෙලාවේ ඉඳන් මේ වෙනකම් ඇලීම් ගැටීම් හේතුවෙන් මොනතරම්නම් මගේ හිත දුක් විඳලා තියෙනවද? විතක පුදුමාකාර කැමැත්තක් අනිත් අය ගැන ඇති වෙලා විතක පුදුමාකාර අකමැත්තක් ඇති වෙලා විතක මහා පාළු ගතියක් ඇති වෙලා විතක මහා කලකිරීමක් ඇති වෙලා විතක මහා ඒ කලකිරීම නැති වෙලා සතුට ඇති වෙලා පවා හැම මොහොතකම මහා දුක් විඳින්න සිද්ධ වෙලා තියෙනවා. අනුන්ගේ පුංචි නපුරු වචනයක් නපුරු ක්‍රියාවකට මොනතරම්නම් මේ හිත දුක් විඳිනවද කියන එක මම හැමදාම මතක් කරනවා. ඉතින් එහෙම හැමදාම දුක් විඳිනද ඉන්නද? නෑ හැමදාම දුක් විඳින ඉඳලා හරියන්නේ නෑ. නමුත් මේ බණ ටික ඇහෙන මාත්‍රයේදී නම් හිතනවා ඇත්ත තමයි මේ කියන්නේ මේවා මම අයින් කරගන්න ඕන කියලා. එහෙම හිතුවට ඒක ක්‍රියාත්මක භාවයට එන්නේ බොහෝම ටික වෙලාවකින් අමතක වෙලා ගිහලා ආය ඇලෙනවා. ආය ගැටෙනවා. ආය ඇලෙන්නේ නෑම කියලා හිතාගෙන ආපුවා ඊටත් වැඩිය ගිහිල්ලා ඇලෙනවා. ඉතින් මේ ජීවිතයේ හැමදාම එකම පොත දෙපැත්තට පෙරල පෙරල ඉන්නවා වගේ කැමැති අකමැති වශයෙන් Taman එක එක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් කෙරෙහි කැමැතියක් නැති වශයෙන් එක කාලයකට කැමැති හැඟීම් ඇති වෙනවා එක කාලයකට අකමැති හැඟීම් ඇති වෙනවා එකම රූපයන් විශේෂයි. ඉතින් එවැනි වූ Tamanටම තේරුම් ගන්න බැරි ඊටාම ප්‍රබල දුක් විඳින කෙනෙක් විදිහට කල්පනා කරන්න ඕනේ. මේ බුද්ධෝත්පාද කාලයක්, මේ මනුස්ස ජීවිතයක් ලැබිච්ච කාලයක්, මේ මට අවශ්‍ය කරන කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන කාලයක්. මෙවැනි කාලයක මම නිකන් හිඳිය යුතු නැහැ. ඊටාම දැඩි වීරයක් අරගෙන, දැඩි ශක්තියක් අරගෙන මම මේ නරාවලින් ගොඩ එනවා. මම මේ වැටිලා තියෙන දුක්ඛිත තත්ත්වෙන් අයින් වෙනවා. මේ ඔක්කොම දුක්ඛිත තත්ත්වයට ප්‍රබල හේතුවක් වුණා ඇලීම. එහෙනම් මම මෙතෙන් පටන් නොඇලී ඉන්නවා කියලා දැඩි අදිෂ්ඨානයකින් ඒ අවශ්‍ය කරන විදර්ශනාවන් කරමින් පින්වත්නි ක්‍රමානුකූලව තමන්ගේ හිත ඇලෙන ඇලෙන තැන් වලින් අයින් වෙන්න අවශ්‍ය කරන දැනුම පෝෂ දැනුමෙන් පෝෂණය වෙනකොට පුදුමාකාර සිද්ධියක් සිද්ධ වෙනවා මම කලින් මතක් කළා වගේම අකුසලයක් එක්ක සංසන්දනය කරමින් මේ බව අපි තේරුම් ගන්න උත්සාහ ගමු. දැන් යම්කිසි කෙනෙක් කෙරෙහි පුංචි නුරුස්සන හැඟීමක් යමෙකුට ඇති වෙනවා. Tamanට ප්‍රියෝපදවන ප්‍රියෝපදවමින් හිටිය කෙනෙක් කියලා හිතමු. සහෝදරයෙක් කියලා හිතන්න ගෙදරක ඉන්න හොඳින් හිටියා. යම්කිසි ගැටලුවක් ඇති වෙලා ගැටීමක් නුරුස්සන හැඟීමක් ඇති වුණා. මේ නුරුස්සන හැඟීම ක්‍රමානුකූලව ක්‍රමානුකූලව කෙනෙක්ගේ වර්ධනය වුණා. මේ විදිහට වර්ධනය වෙලා වර්ධනය වෙලා බහින් බස් වීමක් බවට ගියා. බහින්පත් වීම ඊට පස්සේ ක්‍රියාත්මක භාවයට එන යම්කිසි පහර දීමක් වැනි දෙයක් බවට පත් වුණා. ඉතින් සතුරෙක් බිහි වුණා. දැන් ඒ සතුරුකම කියන එක හිතේ නැගෙනවා. දැන් මේ වෙන් වෙලා ඉන්න Taman දකින්නේ නැති Tamanගේ සතුරු සහෝදරයා කියලා හිතමු. මොකක්ද වෙන්නේ කියලා බලන්න. සිද්ධ වෙන දේ තමයි පින්නත් යම්කිසි ගමනක් යනවා කියන්නේ. ගමනක් යනකොට හිතේ මොකුත් නැහැ. මෛත්‍රී සාගත සංකල්පනා වලින් හරි නැත්නම් වෙනත් දෙයක් හරි ගැන කල්පනා කර කර යනවා. කාම ලෝකේ යම් වස්තුවක් ගැන හරි කල්පනා කර කර යනවා. දැන් අර සතුරාගේ පිළිබඳ සතුරු හැඟීම නැහැ. නමුත් එක පාරටම ඇහැට දකිනවා මේ සතුරු පුද්ගලයාව. අහන්න තමන්ගේම පැත්තෙන් විමසලා බලනද ඇහැට යම් කිසි විදියකින් මේ සතුරු පුද්ගලයා දකින ඇසිල්ලම පින්නත් කුමක්ද වෙන්නේ? ඇහැපිය හෙළන මොහොතකට පෙර අර සතුරු හැඟීම අර ද්වේෂ හැඟීම තමන්ගේ තුල ජනිත වෙනවා. ඒක කවුරුවක්වත් කරාත් නෙවෙයි තමන් කරගත්තත් නෙවෙයි එකපාරට මේ හැඟීම ජනිත වුණා. මෙන්න මේ ජනිත වීම සිද්ධ වුණේ ඒ වෛරය, ඒ තරහ කියන හැඟීම ප්‍රබල හින්දා. ඇහැට දැක්ක ෂණයේ විතරක් නෙවෙයි පින්නත් ඒ සතුරු පුද්ගලයාගේ නම කවුරු හරි කිව්වොත්, කනට ඇහුනොත් ඒ ෂණයේ මොකද වෙන්නේ? ඇතුරු සනක් ගහන වේගයට වඩා වේගයකින් මොකද වෙන්නේ? මේ තරහ කියන හැඟීම ජනිත වෙනවා. ඒ හැඟීමත් එක්ක ඒ සංඥා ඇති වෙනවා. ඊළඟට තරහකාරයෙක් තමන්ගේ ඇඟ හැප්පුණොත් හිතලා බලන්න ඕනේ. ඉතින් මේ හැම ඉන්ද්‍රියකටම ගෝචර වෙන ඇසිල්ලේම ඇති වෙන්නේ මට මෙහෙම කිව්වා මට අර විදිහට කිව්වා කියලා කියන මතකයන් අභිබවා තරහ කියන හැඟීම. ඇහැ කනනාසය දිව ශරීරයේ කිසිම දෙයකින් ගෝචර වෙන්නේ නැතුව වෙනයම් හෝ කල්පනාවක ඉන්න ගමන් හදිස්සියෙන් මේ තරහකාරය මතක් වෙන අවස්ථාවක් තියෙනවා. ඒ මතක් වෙන ඇසිල්ලෙත් සිද්ධ වෙන්නේ ඔන්න ඔය කාරණාවමයි. එතකොට දැන් තේරුම් ගන්න පුළුවන් අපිට. යම් හැඟීමක් ප්‍රබල වුණොත් පින්වත්නි අර මතකයට නැගෙනකොට යකඩයකට රත් වෙච්ච යකඩයකට වතුර ටිකක් දානකොට ඒ වතුර ටික එක පාරටම කිරිස් කියන සද්දයක් එක්ක වාෂ්ප වෙලා යනවා වගේ තාම කෙටි කාලයකින් ප්‍රබල හැඟීමට අදාළ අරමුණක් ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් වලින් ලැබුණ ෂණයේම ඒ හැඟීම පහළ වෙනවා. ඒ හැඟීම පහළ වෙන්නේ ඒ හැඟීම ප්‍රබල නම් තමයි. අන්න බලන්න. මේ බව මේ තමන්ගේ මානසික தત્ත්වයේ ක්‍රියාකාරීත්වය. මානසිකාරය කියලා කියනවා අපට. අන්නේ මානසිකාරය කියන එක බුදුරජාන් වහන්සේ කොටස් දෙකකට වෙන් කරනවා. මනෝපුබ්බංගමා ධම්මා කියලා කියන ධම්මපදයේ පළවෙනි ගාථා ධර්ම දෙකෙන් මේ ඇත්තෝ මේ බා මේවා හොඳට කියවලා තියෙනවා. එක ගාථා ධර්මයක මනසාචේ පසන්නේන. තවත් ගාථා ධර්මයක මනසාචේ පදුට්ටේන. ප්‍රදෝෂ මනසක අර වගේ වේගයෙන් මානසිකාර ඇති වෙන්නේ රාග ආදී කෙලෙස් ධර්ම ඒ වගේම ද්වේෂය ආදී විෂම වූ දේවල්. පසන්න මනසක ඇති වෙන්නේ කුසල ධර්මයන්. එතකොට සබ්බ ලෝකයේ අනිවිරුද්ධ සංඥාව කියලා කියන්නේ කුසල ධර්මයක්. මේ කුසලය ගැන සඳහන් කරේ බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේදී. එහෙමනම් යම්කිසි කෙනෙක් සතිපට්ඨාන ආදී වඩමින් රූප වේදනා සංඥා සංකාර විඥානයන් කෙරෙහි තියෙනා වූ කලින් සඳහන් කරන්න ලැබෙන උපාය උපාදාන අදිත්‍යාන අබිනිවේෂ ආදී ආදී පමණක් නෙවෙයි අනුසය වශයෙන් කියන දේවල් පවා යටපත් කරගෙන නැති කරගෙන ක්‍රමානුකූලව මේ හැඟීම වර්ධනය කරන්න ඒ ප්‍රබල මට්ටමටපත් වෙන්න අවශ්‍ය කරන දේ ක්‍රමානුකූලව වර්ධනය කරගන්න ඕනේ ඒ එහෙම ක්‍රමානුකූලව වර්ධනය කරගන්නකොට පින්වත්නි මොකක්ද වෙන්නේ මේ හැඟීම ප්‍රබල වෙනවා ක්‍රමානුකූලව වර්ධනය කරගන්නකොට ටික ටික කලකිරීමේ හැඟීම් නැති වෙනවා නොඇලීමේ හැඟීම ඇති වෙනවා. අන්න ඒ හැඟීම ඊටාම ප්‍රබල කරගත්තාම අර ප්‍රබල තරහක් ඇති වෙච්ච කෙනාට ඒ ප්‍රබල දේශය කියන එක නැගුණ වේගය මේ අතට මම දැන් පැහැදිලි කරා. ඒ ක්‍රමයටම යම් කෙනෙක් ක්‍රමානුකූලව පංච පාදානස්කන්ධයන් කෙරෙහි තියෙන නොයල්මක් ඇති කර ගන්නවද? හේතු සහගත ඇතුව කාරණා කාරණා දැනගෙන ධර්ම ශ්‍රවණය කරලා කල්යාණ මිත්‍ර වාසය කරලා උපාදාන ස්කන්ධයන් පිළිබඳ නොඇලීමක් ඇති කරගෙන ඒ ඇති කරගත්ත නොඇලීමේ හැඟීම ඇති කරගත්ත කුසලය ක්‍රමානුකූලව වර්ධනය කරගන්නේ කොපමණකටද? ආංගික වර්ධනය කරගත්ත පමණට තමයි චක්කු විඤ්ඤාණය රූප විශේෂයේ නොඇලීමක් ඇති වෙන්නේ. ඒ වගේම ඒ ඒ ඇති කරගත්ත ප්‍රමාණය ප්‍රබල තරමටම තමයි පංච උපාදානස්කන්ධයන් කෙරෙහි නොඇලීමක් ඇති වෙන්නේ. බලන්න එහෙමනම් දැන් මේ අත්ක තේරෙන්න ඕනේ මේ සංඥාව ඇති කරගන්න ඕනේ ඇති කරගෙන ඒක ප්‍රබල කරගන්න ඕනේ කියලා. අන්න එහෙම නොකරගත්තොත් එහෙම සංඥා විපර්යාසයකට භාජන වෙනවා. මොකද සතිපට්ඨානය කියලා කියන්නේ සතිපට්ඨානය කියලා කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්හි නියම தත්ත්ව தත්ත්ව ආකාරය කුමක්ද කියලා Taman දැනගෙන ඒ දැනගත්ත දේ ප්‍රබල වශයෙන් Tamanගේ මානසිකාරයේ සකස් වෙන විදිහට හදාගන්න එක. එතකොට වෙන කුමක්වත් නෙවෙයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය පිළිබඳව ඇති කරගන්න හැඟීම ඇති කරගන්න දැනීම අන්න ඒ දැනීම මූලික කරගෙනම තමන් තුළ නොඇලීමේ හැඟීම වර්ධනය වෙනවා. ඉතින් නොඇලීමේ හැඟීම නැවත නැවත නැවත නැවත නැවත නැවත වර්ධනය කරගනිමින් නැවත ඇති කරගනිමින් ඒක අර කලින් තරහ වර්ධනය කරා වගේ වර්ධනය කරගන්න ඕනේ. එහෙම අති ප්‍රබලව මේ මේ හැඟීම වර්ධනය කරගත්තාම කියන අපි දන්නේ ඒක සම්පූර්ණ වෙන අවස්ථාව මම කලින් මතක් කරා. එවැනි සම්පූර්ණ වීමක් දක්වාම යන තුරුම ක්‍රමානුකූලව මේක වර්ධනය කරගන්නකොට Tamanටම Tamanව පිරික්සා ගන්න පුළුවන්කමක් තියෙනවා. මම කලින්ම මතක් කරා ඊයේ දවසේ පෙරේදා දවසේ ගිය සතියේ ගිය වසරේ වත් අඩුම ගන්න. මේ නොඇලීමේ සංඥා ඇති වෙච්ච අවස්ථා තියෙනවද කියලා විමසලා බලන්න කියලා. කොහොමද Tamanට නොඇලීමේ සංඥාව ඇති වෙලාද කියලා Tamanම Taman පරීක්ෂාවට භාජනය කරගන්න ආකාරය ධර්මදේශනාව අවසන් කරන්න මත්තෙන් අපි සාකච්ඡා කරන්න ඕනේ. මම කොතනද මම දැන් මේ සබ්බ ලෝකයේ අනබිරත සංඥාවෙහි මම කොතනද ඉන්නේ මේ ධර්ම මාර්ගය තුල හැමදාම කටයුතු කරන මම බුද්ධ ශාසනයේ කොතනද ඉන්නේ කියලා විමසලා බලුවා වගේ හරියට නිකන් බුද්ධ ශාසනයම නොඇලීම නොගැටීම දුරු කරන්න තියෙන ශාසනයක් හිත පිරිසුදු තබා ගන්න විදර්ශනා අවබෝධ ඇති කරගන්න සකස් කරපු ශාසනයක්. එහෙමනම් ඊයේ දවස පුරාවට මට නොඇලීමේ සංඥාව එක වතාවක්වත් ඇති වුණේ නැත්තම් දවස පිරික්කලා බලන්න ඕන අපි. කී වතාවක් නම් ඇලීමේ සංඥා ඇති වුණාද? නමුත් නොඇලී ඉන්නවා මම. නොඇලී ඉන්නවා. නොඇලී ඉන්නවා කියලා. දැඩිව අතහැරීමේ හැඟීම, දැඩිව ගැනීම අයින් කරන හැඟීම Taman තුල මේ වෙනකොට નિરાයාසයෙන් ජනිත නොවන ස්වභාවයක් Taman ළඟ තියෙනවා නම් කොයි තරම් වෙනත් වෙනත් කටයුතු කර කර හිටියට වැඩක් වෙන්නේ නැහැ. කොයිතරම් පහම්පත්තු කරත් වෙනත් නේ වැඩක් වෙන්නේ නැහැ. ඒවා සංසාර ජීවිතය ටිකක් වැඩි පින් මහිමයක් එක්ක ඉදිරියට යන්න අවශ්‍ය කරන දේවල් සකස් වෙයි. පුද පූජාවන් තිබ්බට වැඩක් වෙන්නේ නැහැ. ඒවා නරකයි කියනව නෙවෙයි. එපමණකින් විතරක් තමන්ගේ හිත සකස් වෙන්නේ මේ ලෝකේ ඇලීමයි වැඩි වෙන්නේ. පින් හඳක් කියලා සඳහන් කරන තරමටම පින් ගොඩාක් කරගත්තත් වැඩක් වෙන්නේ නැහැ පින්නත් නී ඒ පින් සය වෙලා ගිහලා දිව්‍ය ලෝකේ උත්පත්ති ලැබුවා. බලන්න දිව්‍ය ලෝකයේ උත්පත්ති ලැබන අය ගැන පවා බුදුජානක වහන්සේ දේශනා කරනවා. දිව්‍ය ලෝකයෙන් චුත වෙලා නැවත දිව්‍ය භවයක් ලැබෙන්නේ හෝ නැත්නම් මනුෂ්‍ය භවයක් ලැබෙන්නේ හෝ මේ පුත්‍රගත ප්‍රශ්නමානයේ තරම් මහ පොළොවේ ප්‍රශ්නමානය නම් ඒ දිව්‍ය භවයන් ලබාගත් අය මේ පුත්‍රගත ප්‍රශ්නමානයේ තරම් ඉතාම අල්ප ප්‍රමාණයක් බය උපදවා ගන්න ඕනේ. මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා මනුෂ්‍ය ජීවිතයක් ලබා ගන්නෙ. දිව්‍ය භවයක් ලැබිලා මනුෂ්‍ය ජීවිතයක් ලබා ගන්නෙ. දිව්‍ය භවයක් ලැබිලා දිව්‍ය භවයක් ලබා ගන්නෙ. මනුෂ්‍ය භාවයක් ලැබිලා දිව්‍ය භාවයක් ලබා ගන්නෙත් ආදි වශයෙන් ඔය කොයි පැත්තටත් අර වගේ උපමාවක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. එහෙනම් මේ ජීවිතය ඔහේ ගෙවනවා. රූප බල බල ශබ්ද ආහ ගන්ධ රස ස්පර්ශයන් විඳ විඳ ඔහේ ගෙවනවා. මේ ගෙවන ජීවිතයෙන් ජීවිතයට යම් සරුදයක් කරගත්තද කියලා විමසලා බලන්න ඕනේ. ඒකින්ද මේ ගැන විමසලා ඉතා ප්‍රබල වශයෙන් මේ හැඟීම් දැනට කරගන්න ඕන පින්නන්නේ. මේ හැඟීම වර්ධනය කරගන්න ඕනේ. ඉතින් Tamanටම විමසන්න පුළුවන්කමක් ලැබෙන්න ඕනේ ලැබෙනවා. මට කොයිතරම්නම් අද දවස තුල රූප දකිනකොට, ශබ්ද ඇහෙනකොට, ගන්ධ රස ස්පර්ශ ලබනකොට, ආහාරය අතට ගන්නකොට ඉතින් ඒවා ගන්නකොට තමා විමසලා බලනවා හැමදාම මම කොහොමද මං ආහාරය අද නොඇලුනාද? ඇලුනාද? මට මේ ආහාරය ලැබෙන වෙලාවේ පින්නත් මේ තමන්ට අකුසල් නැගෙන වෙලාවේ මේ සියලු සියලුම කුසලයන් ඉක්මනට නැති වෙලා යනවා. මොකද අකුසලයේ තියෙන ස්වභාවය තමයි කුසලයේ යටපත් කරලා අසිහිය ඇති කරන එක, මුලාව ඇති කරන එක. එතකොට පසුවයි මතක් වෙන්නේ මම මේ අකුසලයට මුලා වෙලා හිටියයි කියලා. රාගාදී කෙලෙස් ධර්ම හිතක නැగిලා ඒවා ප්‍රබල වෙනකොට පිනවන්නේ ඉන්නේ කොහෙද, කරන්නේ මොනවද, යන්නේ කොහෙද, වෙන්නේ මොනවද ඔක්කොම අමතකයි. ඊට පස්සේ ඒවා සංසිඳන වෙලාවක් ආපුවම මම මොනවද මෙතෙන්දි කරේ, මම මොනවද මෙතෙන්දි කතා කරේ, මම කොහොමද මෙතෙන්දි hina වුනේ, මම කොහොමද මෙතෙන්දි හැසිරුනේ කියලා පසුවයි මතක් වෙන්නේ. අන්න ඒ පසුව මතක් වෙන වෙලාව කියන්නේ හරිය වැදගත් වෙලාවක්. අන්න ඒ පසුව මතක් වුණා මම මොනවද අර අහවල් තැනදී කිව්වේ ගා තරහ ගිහලා මම මොනවද කිව්වේ කියලා පස්සේ මතක් වෙන වෙලාවේ අපි කලකිරිලා විතර නිකන් ඉන්නවා. එහෙම නෙවෙයි. අන්න ඒ වගේ වෙලාවල් වල පින්නන්නේ පසුව මතක් වෙනකොට තමයි කල්පනා කරන්න ඕනේ. ඒ ඒ වෙලාවේ මම මුලා වුණා. ඒ මුලා වෙච්ච මුලා වීම අනුව මම මගේ හිතක තව ඉදිරියේදී මාව ආය මුලා වෙන්න ඉඩ තියෙනවා. මේ මුලාම මහා සතර අපායට අරගෙන යනවා. ඒ කියන්නේ මම දැඩිව මේ අදහස හිතට අරගෙන මෙනෙහි කරන්න ඕන අර සිහිය ඉපදිච්ච වෙලාවට මෙනෙහි කරලා ඒ ඒ බව විදර්ශනා කරගෙන අවශ්‍ය කරන හැඟීම සකස් කරගන්න අවශ්‍ය කරන කුසල හැඟීම තමන් තුළින් ජනිත වෙන්නේ ස්වභාවය සකස් කරගන්න දැම්මන් ඉක්මනින් කළ යුතු දේ කරන්න ඕන මොකද එක තැනකදී පින්වත් මේ අපි හිතමු අපි ගෙදර වට කරලා හොඳට ආරක්ෂක වැටක් සකස් කරලා තියෙනවා එක විටක මේ ආරක්ෂක වැට බිඳගෙන හොරු ඇතුළු වුණා ඊළඟ සැරේ මොකද කරන්නේ ඒ ගෙදර ඉන්න කෙනා නුහුණ තියෙන කෙනෙක් නම් මෙතනින් මේ හොරාට ඇතුල් වෙන්න පුළුවන් උනේ මෙතන පුංචි ඉඩක් තිබ්බ හින්දා ඒකින්ද මම මේ ඉඩ නැති කරනවා කියලා අර වැටෙහි තියෙන ආරක්ෂාව තර කරනවා. අන්න වගේ Tamanට තේරුණාම මොකද හොරු බිඳගෙන මේ ගෙදෙට්ට මම නැති වෙලාවේ මගේ අඩුව දැකලා. ගෙදර මම නැති වෙලාවක මෙතන තියෙන ආරක්ෂාව නැහැ කියලා දැනගත්ත වෙලාවටයි එන්නේ. අකුසලයේ යන්තම් නැගිච්ච වෙලාවට ඒ අකුසලයේ ප්‍රබල වෙලා එන්නේ ඒ වෙලාවට Tamanගේ සිහිය නැති වෙලා තියෙන නිසා. එන්න එහෙම වුණා කියලා දැනගත්ත කෙනා කුමක්ද කළ යුත්තේ? දැන් මම මට මේක ඊයේ වුණා, පෙරේදා වුණා මේ විදිහට මගේ හිත අකුසලයෙන් මාව මැඩගෙන ගිහිල්ලා අකුසලයේ ප්‍රබල වෙලා මාව විනාශකාරී තත්වයකට පත් වුණා. එහෙනම් අද මම මේ මොහොතේ නැවත එවැනි දෙයක්වත් නොවන ආකාරයට මගේ හිත සකස් කරනවා කියලා මෙන්න මේ වගේ නොඇලීමේ සංඥා ඇති කරගන්න අවශ්‍ය කරන සාකච්ඡා කරපු ආකාරයේ කටයුතු ඉෂ්ට සිද්ධ කරගන්න ඕන මහ වේගෙන්. ඇයි යන්තම් හෝ කාම ලෝකයේ ඇලීම කියනක පින්වත්නි සංසාර ජීවිතයේ භව ගාන කල්ප ගානක් දික් වෙන්න හේතු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් ඒ ඒ ඒ බව හොඳින් පසක් කරගන්න ඕනේ හැම වෙලාවෙම හැම වෙලාවෙම Taman උතුම් බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා දේශනා කරපු ධර්මය තියෙන මෙවැනි කාලෙක ඒ ධර්මය භාවිතා කරන්න පුළුවන්කම තියෙන මෙවැනි කාලෙක කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්න ධර්ම ශ්‍රවණය කරන්න තමන්ගේ ජීවිතේට මේවා එකතු කරගන්න පුළුවන් ඉතාම දුර්ලභ කාලයකයි මේ පින්වත් ඇත්තෝ ඉන්නේ එවැනි දුර්ලභ අවස්ථාවක් ලබා ගන්න සංසාර ජීවිතේ මහා පිං කරගත් අය. ඒ මහා පින හේතුවෙන් ලබාගත් මේ මනුෂ්‍ය ජීවිතය අරගෙන කුමක්ද මේ වෙනකොට කරන්නේ? පොඩි පොඩි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් ලබා දෙන ජීවි අජීවි වස්තුන් වගේ එකක් දෙකක් විතර අලෝගෙන ඒ ගැනම හිත හිත ඒ තුලින්ම ලැබෙන නපුරු වචන නපුරු ක්‍රියා ගැන හිත හිත විශාල දුක්ඛිත තත්යකට පත් වෙලා වාසය කරන පින්වත්නි අවසාන මොහොතේදී ඒ රූපයම බැලීමේ අදහසින්ම වාසය කරනවා. ඉතින් එවැනි තත්යකට පත් වෙන්නේ නැතුව ඒ ඇලීම Tamanට විශාල අනර්ථයක් ඇති කරනවා. අමාරුවෙන් ලබාගත් මනුෂ්‍ය ජීවිතය අනර්ථකාරී තත්ත්වයට පත්කරනද ඔය හිතේ ඇති වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් කෙරෙහි තියෙන ඇලීම සියලු ලෝකයන්හි ඇලෙන ගතිය විශාල හානියක් සිදු කරනවා. එහෙමනම් ඒ හානියෙන් අත මිදෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට නොඇලීමේ සංඥාව ඇති කරගන්න ඕනේ. ඒ නොඇලීමේ සංඥාව ඇති කරගෙන මේ පංච උපාදානස්කන්ධයන් පිළිබඳව තියෙනා වූ ඒ උපාය උපාදාන අදිත්‍යාන අභිනිවේෂ පමණක් නොව අනුසය වශයෙන් පවා තියෙන සියලු දේ දුරු කරගන්න ඕනේ. දුරු කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සංසාරික ජීවිතය සුවපත් කරගන්න ඕනේ. සම්පූර්ණ නොවැළීමෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙච්ච ඒ උතුම් අවස්ථාව කියලා කියන මාර්ග අවස්ථාවට තමන්පත් වෙලා ඒ උතුම් ඵලයන්හි සුවය භුක්ති විඳලා මේ ජීවිතයේදී උතුම් සැනසීමෙන් සැනසෙනවා කියන අදිෂ්ඨානය හැම කෙනෙක්ම ඇති කරගන්න ඕනේ. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති හොඳයි පිටින් පිළිබඳව ධර්මානුකූලව කරුණු පැහැදිලි කර දුන් දේශකයන් වහන්සේට උන්වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවාව අධ්‍යාපනික ආගමික සේවාව කරගෙන යාමට හැකි ශක්තිය දැන ලැබේවා තුන්රුවන්ගේ ආශිර්වාදය ලැබ සිළු දෙවියන්ගේ රැකවරණය නිරුක් නිරෝගී භාවය චිර ජීවන ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා සාදු අද සෙනසුරාදා රාත්‍රී ධර්මානුශාසනාව පැවැත්වුවේ මහව ඉහළගම ගල්ලෑවිහෙර පුරාණ ආරණ්‍ය සේනාසනාධිපති කම්මඨානාචාර්ය විනයාචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ ඔබට මම ධර්මදේ